අද දිනේ බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වූ සද්ධර්මයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ හිත නිවා ගන්නයි. අද දවසේ මම මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධිය කියන්නේ මොකක්ද? මේ සමාධිය නිමිත්ත වශයෙන් කුමන්ද තියාගන්න ඕනේ? මේ සමාධියට පරිස්කාර වෙන්නේ මොනවාද? කොහොමද මේ සමාධිය භාවනා කරලා හිත නිවාගන්නේ කියන කරුණු කාරණා එක ඒක රාශී කරගෙන තමයි ඒ ධර්ම දේශනාව සිදු කරන ලබන්නේ. ඒත් අපි අවබෝධ කරගන්න ඕනේ පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ කාරණා තුනෙන් මේ ධර්මයට යම් කිසි කෙනෙක් ආර්ය ශ්‍රාංක මාර්ගයට ගමන් කරන්න එහෙම නැත්නම් මේ නිර්වාණය සඳහා ගමන් කරන පුද්ගලයෙක් මුලින්ම ඇති කරගන්න ඕන කාරණාව තමයි ශ්‍රද්ධාව කියන කාරණාව. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තොත් කෙටි ඒ ශ්‍රද්ධාවෙන් තමයි බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ සංඝේ අවිච්ඡ ප්‍රසාදේ කියන මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. කොහොමද මේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ? මේ ඉන්න තැන එහෙම නැත්නම් ඉන්න තැනට අපි කියනවා ලෝකය කියලා. මේ ලෝකේ දුකයි කියලා අවබෝධ කරගත්තා නම් යම්කිසි කෙනෙක් අන්නේ අවබෝධ කරගත්ත කෙනා මේ ලෝකේ ඉන්න හිතෙන්නේ නෑ යාට. ලෝකේ කියලා කියන්නේ මේ අපේ ජීවන පැවැත්ම. මේ ජීවන පැවැත්ම දුක බව අවබෝධ වෙනවා නම් ඒ දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනවා නම් තමා තුළින්ම පච්චත්තං වේදිතබ්බෝ තමා තුළින් මේ අවබෝධය ඇති වෙනවා නම් මේ දුක දකින්න දකින්න දකින්න දකින්න මේ ලෝකෙ ඉන්න හිතෙන්නේ. මේකෙන් යන්න හිතනවා මේ දුකෙන් ගැලවෙන්න හිත පහදෙනවා. අන්න එයාට මට මෙහෙම පහදෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙසේ මේ දුක්ඛය අවබෝධ කරගෙන නිවාගෙන ඉන්නවාද කියලා මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා පහදීම ධර්මයේ තුලින්. ඒ වගේම සංඝ රත්නය කියන්නේ කවුද කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ආන්ගේ ශ්‍රද්ධාවට කියනවා ආකාරවත්ී ශ්‍රද්ධාව. ඊට පස්සේ දැන් Taman තීරණයක් කරන් තියෙනවා මෙන්න මේම ගමනක් යා යුතුයි. මොකක්ද මේ ලෝකයේ දුක තියෙන තැන අතහැරලා සැප තියෙන තැනට යන්න ඕනේ. ඒ සැප තියෙන තැනට යන්න නම් හික්මෙන්න ඕනේ. ඒක තමයි සීලය. ඉතින් එයා සීලය තුල හික්මෙන්න පටන් ගන්නවා. සීලය තුල හික්මනකොට ආන් එයාට පුළුවන්කමක් ලැබෙනවා හිත තැම්පත් කරගන්න. ඒ හිතේ ඒකාග්‍රතාවය හිත තැම්පත් කරගන්න එකට තමයි කියන්නේ සමාධිය. මේ එක අවස්ථාවකදී චූල වේදාල සූත්‍රයේ ධම්මදින්නා වික්ෂුණීන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ තමන්ගේ ගිහි කාල උපාසක තමන්ගේ ගිහි කාලේ ස්වාම පුරුෂයා එහෙම නැත්නම් ගිහි කාලේ විශාක කියන උපාසකයා තමන්ගේ ස්වාම පුරුෂයා මේ දෙන්න අතර පොඩි ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න වලට උත්තර දීමක් සිද්ධ වෙනවා විශාක උපාසක තෙමේ තමයි ප්‍රශ්න අහන්නේ ධම්ම දෙන්නා වගේ අහනවා ආර්යාවනි මොකක්ද මේ සමාධිය කියන්නේ එතකොට ධම්ම දෙන්නා සහක් මෙහෙණින් වහන්සේ කියනවා විශාක මේ හිතේ එකඟකම තමයි සමාධිය කියලා කියන්නේ චිත්තස්ස ඒකාග්‍රතාව හිත එකඟ කරගන්නවා ඇයි අපි මේ හිත එකඟ කරගන්න ඕනේ කොහොමද හිත එකඟ කරගන්නේ? එතකොට මෙන්න මේ හිත එකඟ කර ගැනීම සමාධි නිමිත්ත මොකද්ද කියලා අහපුවාම පෙන්වන්නේ සතර සතිපට්ඨානයි. සමාධියේ පරික්කාර වශයෙන් පෙන්වන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීර්යය. සමාධි භාවනා කියලා කියන්නේ මේවා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මේ කාරණා ප්‍රගුණ කරනවා කියන එක තමයි සමාධි භාවනා කරනවා කියලා කියන්නේ. ඒකද අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම ඇයි අපි හිත සමාධි කරගන්න ඕනේ? එතකොට කොහොමද අපි මේ නිවෙන්න අපේ හිත හදාගන්න පුළුවන් කියන කාරණාව අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට පින්නතුනේ අපි ඇත්තටම භාවනා කරනවා. ඒ භාවනා කරනවා වුණාට ඒ භාවනා වලට අපි කියන්නේ නෑ සාමාන්‍ය ජීවිතයේ කරන භාවනාවලින් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වගේම මේ භාවනා පදනම් වෙලා තියෙන රාගය සහ දෝෂ මෝහ කියන මේ අකුසල මූලයන් එක්ක. භාවනා කියන වචනේ තේරුම තමයි හිත එක කරගන්නවා. ඒ භාවනා කියන්නේ භාවිතා බහුලීකත. එහෙම නැත්නම් මේ දිගින් දිගටම මේ විදිහට හිත ප්‍රාර්ථනා කියන්නේ. දැන් බලමු අපි උදාහරණයක්. දැන් අපේ මොකක් හරි අරමුණක් අපේ හිතට ආවහම එහෙම නැත්නම් අපි ඔන්න එදිනෙදා ජීවිතේ ඒකෝ ගුවන් විදුලි යන්ත්‍රය නැත්නම් රූපවාහිනිය මේ වගේ Taman කැමති වැඩසටහනක් දිහා බලාගෙන ඉන්නකොට ඒ වැඩසටහනත් එක්ක ඒ නාට්‍ය එක්ක නැත්නම් ඒ තියෙන වැඩසටහනත් එක්ක අපේ හිත එකඟ වෙනවා. ඒ කියන්නේ අපේ කැමැත්තක් එක්ක හිත එකඟ වෙලා චිත්‍රපටයක් බලනකොට ඒ චිත්‍රපටියත් එක්ක හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි ඒක එහෙම වෙලා තියෙන රාගයත් එක්ක. ඒ නිසා ඒක දිගින් දිගට වඩවා ගැනීමට අපි කියනවා ඒක භාවනාවක්. හැබැයි ඒක නිවන් දකින්න පුළුවන් එකක් නෙවෙයි රාග භාවනාව. දැන් අපිට අනෙක් දේවල් ඇහෙන්න හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි රාගය තුල. ඒ හැම මොහොතකම මොකද වෙන්නේ? ඒ විදිහට භාවනා කරාට ඇති වැඩක් නෑ. මොකද ඇඟ ඇතුලෙන් පිච්චිල්ලක් තියෙනවා. දැවීමක් තියෙනවා කැවීමක් තියෙනවා මේ චිත්‍රපටියක් බලනකොට ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ මෙහෙම කරොත් මෙහෙම වුණාම මෙහෙම අර ළම තමන්ගේ අතුලාන්තයෙන් දැවීමක් නිතරම තියෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි දේශයත් අපි භාවනා කරනවා තරහක් ආපුවම මේ තරහ දිගින් දිගට දිගින් දිගට පාස්තන ඒක තමයි දේශ භාවනා කියලා කියන්නේ. අපි පොඩියට තරහ ගත්තාම ඒක දිගටම පාස්තන. ඉතින් මේ භාවනාව තුලත් වෙනකොට අපේ ඇඟේ පුදුම විදිහට මේ දැවීම, පැවීම Tamanට තරහ ගිය වෙලාවවල බලන්න මොකද Tamanට උනේ කියලා. ඉතින් මේ භාවනා ඔක්කොම මෝහයත් එක්ක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා රාග දෝෂ මෝහ පදනම් වෙන නිසා ඒ හිතේ කර ගැනීමෙන් අපිට ඇති වෙන සමාධියද කියනවා මිච්ඡා සමාධිය කියලා. ඒතර සම්මා සමාධිය ඇති කරගන්න ඕන. නමුත් එදිනෙදා ජීවිතය අපිට ඇති වෙලා තියෙන මොකක්ද? මිච්ඡා සමාධිය. ඒ සමාධියකින් සාමාන්‍යයෙන් දැන් හිතේ සාමාන්‍ය ජීවිතේවත් හරියට වැඩ කරගන්න බෑ කියලා කියන එයාගේ හිත අර විදිය සමාධියක්වත් නැහැ කියන එකයි. දැන් හුඟක් දෙනකොට වැඩ අමතක වෙනවා, පැටලෙනවා, එදිනෙදා ජීවිතයේ අර තිබුණ තැන මතක නැහැ. ඒතුන් ඒ වගේ දේවල් කරගන්න ඒ වගේ සමාධිය තිබිය යුතු යම් ප්‍රමාණයකට හරි නම් එහෙමවත් හුඟක් දෙනකොට නැති බව තමයි අපිට සාමාන්‍ය ජීවිතේ පේන්නේ. ඉතින් ඒ වගේ හැබැයි නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අපි ඇති කරගන්න ඕනේ මේ ආර්ය ශ්‍රාවක මාර්ගයේ තියෙන සම්මා සමාධිය. ඒතකොට හිත එකඟ කරගන්න ඕනේ මොකකද? ඇලෙන පාරකත් නෙවෙයි, ගෙරෙන පාරකත් නෙවෙයි. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ දැන් මේ සමාධියක් ඇති කරගන්නකොට හිත නිවෙන්නේ කොහොමද කියලා. සමාධිය ඇති කරගන්නකොට හිත නිවෙන්නේ පින්නතුනේ අපි ගන්න අරමුණත් එක්ක. ඒ අරමුණ ගන්න ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන අරමුණ. සතර සතිපට්ඨානයේ තියෙන අරමුණක් ඒක නිමිත්ත කියලා කියන්නේ. එතෙන් මේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ වගේ අරමුණක් තමයි අපි ගන්න ඕනේ මේ සමාධි නිමිත්ත වශයෙන් නැත්නම් සමාධියට අරමුණු කරන්න ඕනේ. එතකොට අපි ඇලෙන්නේත් නැති, ගැටෙන්නේත් නැති පාරක තමයි යන්නේ අනාශ්‍රව පාරක. ආශ්‍රව ඇති වෙනවා කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක ආශ්‍රව කියලා කියන්නේ අපේ හිත පල් වෙනවා තව තවත් කෙලෙස් වලින්. ඒ කෙලෙස් වලින් පල් වෙච්ච හිතකට තව තව යන්න යන්න සසරේ මොකද වෙන්නේ අපේ හිත මේ තව තවත් මේ සංසාර දුක්ඛේ විඳිනවා. දැන් අපි උදාහරණයක් ඉස්සෙට ඉස්සෙල්ලා ගත්තොත් අපි ඇලෙන අරමුණක් ගත්තොත් අපි හිතමු Taman කැමති කෙනෙක් එක තැනක ඉන්නවා එයා දිහා බලාගෙන අපේ චිත්ත රූපයන් එයා දිහා බලාගෙන ඒ කෙනා දිහා බලාගෙන අපේ චිත්ත රූපයන් වගේ දේවල් එහෙම නැත්නම් සිතුවිලි පහළ කරනකොට අපිට ඇති වෙන්නේ මොකක්ද රාගය. අපි අකමැති කෙනෙක් එක්ක ඒ කල්පනා කරලා ඒ විදිහට හිතනකොට අපිට ඇති වෙන්නේ දේශය. එතකොට ඔය කියන අරමුණ අපිට පුළුවන් මස් මස් ටික අයින් කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු කැමති කෙනාගේ මස් ටිකත් අයින් කරනවා. අකමැති කෙනාගේ මස් ටිකත් අයින් කරනවා. දැන් මේ දෙන්නගෙම තියෙන්නේ මොකද්ද අටසැකිල්ල? දැන් මේ දෙන්නගෙම තියෙන අටසැකිල්ල. අටසැකිල්ල දිහා බලා හිටියට අපිට අර වගේ ඇලෙන්නේ නැහැ. අටසැකිල්ල දිහා බලා හිටියට අර වගේ ගැටෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න අර රාගය නිසා මට කුමකක්ද වෙන්නේ? අපේ හිත දැවෙන්න පටන් ගත්තා. දැන් රාගයන් තමන්ගේ හිතට එනකොට අපිට පේන්නේ නැංග ඇතුලේ යම් කිසි දැවීමක් වෙනවා. දැවීමක් වෙනවා, පිරීමක් අපේ හිතේ හැම වෙලෙම මොකක් හරි නිකන් ඇතුලේ තියෙන හොඳ නිවිලි ස්වභාවයක් නෙමෙයි. දේශයාත් එහෙම ඒක හොඳටම දැනෙනවා දේශේනකොට දෙපැත්තම පිච්චෙන දෙක. හැබැයි ඒ දෙකෙන් අයින් වෙලා මැදපාරක් තියෙනවා. මොකද්ද මේ මැදපාරේ? ඒක තමයි ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ ඒක තමයි කාමසුඛල්ලිකාණ යෝගයේ ඉන්නත් එපා අත්තිකිලමුතාණ යෝගයේ ඉන්නත් එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකට ඔන්න පදනමක් වශයෙන් මේ අත්තන්ට දැන් පැහැදිලිව තේනවා දැන් අර ඇටසැකිල්ල. හොඳ අරුමුණක්. හොඳ අරමුණක් යටසැකිල්ලක් එක්ක ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ. ඒතර මේ යටසැකිල්ල කියන අරමුණ දිගින් දිගට දිගින් දිගට කල්පනා කරනකොට කෙනෙක් ඒක දිහා බලාගෙන භාවනා කරන ක්‍රම ගොඩක් තියෙනවා වගේ. එතෙන් මෙන්න මේ විදිහට දිගටම කල්පනා කරනකොට එයාගේ හිත එකඟ වෙන්නේ මේ අට්ටික සංඥාව තුළ. එතකොට එයාගේ හිත දැන් මොකද වෙලා තියෙන්නේ අර කාමච්ඡන්දයෙන් අයින් වෙනවා ව්‍යාපාදයෙන් අයින් වෙනවා. ඒතර කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් අයින් වෙනකොට හිතේ තණ්හාව ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා සියුම් වෙලා යාගේ උපේක්ඛා තත්වයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අරමුණක් මේ වගේ අරමුණු ගොඩක් තියෙනවා. දැන් කසින භාවනා ගත්තොත් එහෙම පඨවි, ආපෝ, තේජෝ, ආයෝ, නීල, පීත, ලෝහිතෝ, දාතු වගේ කසින මණ්ඩල හදාගෙන භාවනා කරනවා. ඒ වගේම ඇති වෙන්නේ සමාධිය සමත සමාධියක්. ඒ සමත සමාධියෙන් අපිට ඇත්තටම ලොකු පන්නරයක් ලැබෙනවා විදර්ශනාව සඳහා. ඉතින් ඒ සඳහා සතිපට්ඨානයෙන් ගත්තොත් ඇත්තටම අට්ටික සංඥා ඒ වගේ දේවල් සතිපට්ඨානය කියලා නෑ. සතිපට්ඨානයේ ආනපාන පබ්බේ තියෙන ලස්සන අරමුණක් දීලා අපිට ආස්වාසේ සහ ප්‍රස්වාසේ. ඉතින් මේ ආස්වාසේ ප්‍රස්වාසේ තුල අපි ඇලෙන්නේ ගැටෙන්නේ නෑ. ඇලෙන්නේ ගැටෙන්නේ නෑ. එතකොට එතෙන් යනකොට අපිව පුදුම ගැළවිල්ලක් ගලවලා තියෙනවා. පුදුමාකාර ගැලවිල්ල සුකලවල තියෙන බුදු පියාණන් වහන්සේ ආස්වාසේ ප්‍රස්වාසේ ළඟට සිහිය පවත්වන්න කියලා යනකොට කොහොමද ගලවන්නේ? උන්වහන්සේ ඊට කලින් දේශනා කරනවා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගතව. එතකොට කියන්නේ රැකී ආරක්ෂාවලින් අනෙක් පැත්තට ඒවා කියන්නේ නැහැ. මේ වගේ තැනකට ගිහිල්ලා තැන්පත් වෙනකොට පල්ලංකම් ආභුජිත්වා ජුංකායම් පනින්දාය පරියංකයේ කියනදගෙන කය ඍජුව තියාගෙන වාඩි වෙනද පුළුවන් වෙනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට ලොකු අතහැරීමක් සිද්ධ කරනවා. දැන් ඔය ඇත්තත් මේ වෙලාවේ වාඩි වාඩිලා ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. දැන් මේ වෙලාවේ වැඩ කර කර ධර්ම ශ්‍රවණය කරනවට වඩා වාඩි වෙලා එකතැනක තැම්පත් වෙලා ධර්ම ශ්‍රවණය කරනකොට ඒකේ තියෙන හිතට ඇති වෙන්නා වූ ඒ ඒකාග්‍රතාවයේ අවබෝධය හුඟක් වැඩි. දැන් ගෙදර ඔය විහා එළවලු කප කප බනහනවා වෙන්න පුළුවන්, කතා බනහනවා වෙන්න පුළුවන්. එහෙනම් තව වෙන වැඩක් කර කර බනහනවා වෙන්න පුළුවන්. එතකොට අපේ වැඩත් එක්ක ඒ කලවම් වෙලා තියෙනවා. වැඩෙත් තියෙනවා අනිත් පැත්තෙන් බනක් තහනවා. එතකොට මේ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. හැබැයි වාඩි වෙලා තැම්පත් වුණාම අනික සියලුම කර්මාන්තයන් වලින් අපි අතහැරිලා. ඒ වගේම ඒ වගේ තැම්පත් වීමක් එක්ක අනෙක් සියලුම දේවල් වලින් අයින් වෙනවා. කතා කරන්නෙත් නෑ, ඒ වගේම අනෙක් කර්මාන්තයන් වලින් අයින් වෙලා, හුදකලා වෙලා, තැම්පත් වෙලා ඉන්නකොට බලන්න සීලය තුල තික්මලා තියෙනවා. ඒ සමාධියට මේ ඒකයි දැන් අරව අතහැරෙනකොට සීලය තුලත් අපි දන්නේම නැතුව මෙතන හිටිනවා. මොකද ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමීත්‍යාචාරයෙන් අයින් වෙලා ඒ වගේම කටත් දැන් පියාගෙන ඉන්න නිසා ඉතින් අපේ තේන මුසාවාද පරසාවාද පිසුනාවාද සම්ප්‍රප්පලාපත් නැහැ. එදින වාඩියච්ච ප්‍රමණින් මොන වගේ මහා ලොකු සීලයක් Tamanට ලැබෙන්න පටන් ගන්නවා. දැන් තියෙන්නේ මොකක්ද? හිතේ තියෙන කෙලෙස් හින්දා තමයි අපි දැවෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන් ගත්තොත් එම් අභිජ්ජා දෝමනස්ස. අවිද්‍යාව කියලා කියන්නේ යමක් මගේ වේවා කියලා පතනවා. එතනින් තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. ඒ කාමච්ඡන්දය කියන එක අවිද්‍යාව කියන එක පෙන්වතුනේ හරියට මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔය එළියේ තියෙන රූප තියෙනවානේ. බාහිර රූප, වර්ණ රූප තියෙනවා, ශබ්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා. මේ වගේ රූපයක් ඔය ඇත්තන්ගේ හිතට එහෙම නැත්නම් එහාට කන්ට මෙහාට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම අපේ මිත්‍යා දිට්ඨිය වලින් අල්ලාගත්තා වූ පෙර ආශ්‍රව කරගත්තා වූ දේවල් අපි ඇතුලේ තියෙනවා. ඒ ඇතුලේ තියෙන එක අර රූපයේ ස්පර්ශ වෙනකොට ඇතුලේ ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන්නේ ඒ රූපේ නෙවෙයි මේ කාමයේ තියෙන්නේ මොකේද? හිතේ. සංකප්පයන් තුළ තියෙන්නේ. දැන් එහෙම කාමයන් තියනවා නම් එක කෙනෙක් අපි හිතමු මොකක් හරි දෙයක් දැන් අපේ කෑම අපි කන්න කැමති හැමෝම එතකොට එකම જાතියක් වෙනවා. කෑම මේක කෑම ගොඩක් තිබ්බහම එක එක්කෙනා කැමති එක එක කෑම වලට. එතකොට අර කෑම දකින්නකොට තමන්ගේ ඇතුලේ දේ තමයි ඇවිස්සලා එහෙම වෙන්නේ. නේද? එහෙම වුණොත් දැන් කාන්තාව කියන කෙනාට කාමයේ තියෙනවා නම් පුරුෂයා කියන කෙනාට කාමයේ තියෙනවා නම් හැම කාන්තාවක් දකිනකොටම හැමෝටම කාමයේ තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ කැමැත්තට තමයි ඇතුලේ තියෙන එකක් අර මේ යම් කිසි අපිට අලු ගොඩක් තියෙනවා ඕකට ගල් කැටයක් දාපුවම ඇවිස්සෙනවා වගේ අර ඉස්සරහින් තියෙන අරමුණක් එනකොට කාමච්ඡන්දයක් එනකොට අපි ඇතුලේ ඇවිස්සෙනවා. ඉතින් මේ ඇවිස්සෙන හින්දා තමයි ඒ අරමුණ වලින් අපි ඉවත් වෙන්න ඕනේ ඒක තමයි ශුන්‍යාගාරයක අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියන තැනකට ගියම ටිකක් පහසුවෙන් වැඩ. මේ සමාධිය ඇති කර ගැනීම කියන කාරණා. ඉතින් මේ වගේ තැනකට ගිහිල්ලා ඒ ඇලෙන අරමුණක් ගැටෙන අරමුණක් එක්ක භාවනා කරන් අපහසු ඉස්සල්ලාම ආධුනිකයාට ඒක නිසා තමයි මේ ආස්වාස ප්‍රස්වාස වගේ අරමුණක් අපි කවුරුවත් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. කවදාවත් හිතන්න එපා පින්නතුනේ අපි කොච්චර මේ කාමයන් කල්පනා කරලා කාමයන් ගැන හිතලා හිතලා හිතලා හිතලා මේක ඉවර කරන්න පුළුවන් ඒ කියලා. ඒතර දේශේනෙත් එහෙමයි. ඒවා හිතන්නේ හිතන්නේ හිතන්නේ ඉඳන් වැඩි වෙනවා විතරයි අඩු වෙන්නේ නැහැ. අපේ හිතන්නේ මේක ඉවර කරපුවම වැඩේ හරියයි දැන් උතරින් පස්සේ මේක ඉවරයි. ඒක ඉවර කරපුවම ඉවරයි කියලා නා නමුත් එහෙම නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරන මේක එන්නට හිතන්නේ හිතන්නේ හිතන්නේ හිතන්නේ විපල බවට පස්වෙනි එක තමයි. ඉතින් මේවා ඒ විදිහට ඒක නවත්තලා ගන්න බැරි වුණොත් අපිට එහෙම සිද්ධ වෙනවා. හැබැයි ඒක පාටම නවතින්නේ නැහැ. බලහත්කාරයෙන් නවත්තන්නත් බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අවබෝධ කරගෙන හිත තන්පත් කරගන්න ඕනේ. ඉස්සල්ලාම මෙන්න මේ කාරණා සඳහා. එතකොට මේ සමාධියක් ඇති කරගන්නේ නැති කෙනෙකුට ලෝකයේ ඇත්ත දකින්න බෑ. යථාභූත ඥානය දකින්න හරි අමාරුයි. මොකද එයා එක්ක ඇලිලා ඉන්නවා එක්ක ගැටෙලා ඉන්නේ. එක්ක ඇලිලා ඉන්න එක්ක ගැටිලා ඉන්න. ඒ නිසා තමයි මේ උපේක්ඛා සහගත චිත්තයක් ඇති කරගන්න අර වගේ උපේක්ඛා සහගත ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් තුළ හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් කරගත්තා වූ හිත දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පාස්තන්න. ඒ ආනාපාන සති භාවනාවේ සමාධිය වඩා ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒතර මේ ආනාපාන සති සමාධිය මේ විදිහට දිනු කරගෙන යනායි කියලා කියන්නේ අන්න එතනදී අපේ මොකක්ද නැති වෙලා යන්නේ මෙන්න මේ හුස්ම රැල්ල මත සිහිය පවත්වනකොට මේකේ දිග ස්වභාවය, කෙටි ස්වභාවය, සංසුන් ස්වභාවය ඔහොම දකිනකොට මොනවාද නැති යන්නේ? කාමච්ඡන්දේ නැති වෙනවා මොකද ඒකට හේතුව තමයි අපි ගත් අරමුණ කාමයට යන එකක් නෙවෙයි. හුස්මත් එක්ක කිසි කෙනෙක් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ වගේම ව්‍යාපාද වෙන්නෙත් නැහැ, තරහ යන්නෙත් නැහැ නිස්සෙක්ක. ඒක ව්‍යාපාදයක් නැතිව. මේ අරමුණ තුළ හොඳට සිහිය පවත්වන හින්දා අපිට පුළුවන්කමක් ලැබෙනවා අපේ තියෙන තීන මිද්දේ වගේ දේ නැති කරගන්න. මොකද තීන මිද්දේ කියලා කියන්නේ මේ චිත්ත චෛතසිකවල තියෙන අකර්මණ්‍යතාවය. ඉතින් අපි සරලව කියනවා නම් කම්මැලි උදාසීන නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. මොකද මේ අරමුණක් දීලා තියෙනවා ඒ අරමුණ අපිට පවත්වාගෙන යනකොට ඒක කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ දෙකක් නැති යනවා. උද්දච්චය කියලා කියන්නේ හිත දුවනවා දුවනවා දුවනවා දුවනවා ඉවරයක් නෑ. ඉතින් මේ දුවන හිත දැන් අපි අර කුළුහරකෙක් ගහක තියලා බැඳා වගේ දැන් ගහක් ගහකට තියලා බැඳාම කුළුහරකට දුවන් දෙන්නේ ගහ වටේ විතරයි. දැන් මෙතනත් අපි අපේ දුවන හිත බැන්න මොකක් තුළද ආස්වාසය සහ ප්‍රස්වාසය තුළ. දැන් මෙයාට දුවන්න පුළුවන් ඉන්නේ ආස්වාසය ප්‍රස්වාසය තුළ විතරයි. අයත් කඩාගෙන දිවුවොත් එහෙම අයත් මොකද කරන් තියෙන්නේ? අයත් ගන්න ගස් බලිනවා. ගස් බලිනවා කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ තුළ පීඨව. ආ මේ තුළ සිහිය පීඨවන්න පීඨවන්න පීඨවන්න අන්න අර උද්දච්චය කියන එක නැති වෙනවා. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙන මොනවාද Tamanට කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැවෙනවා කරපු නරක ගැන පසුතැවෙනවා. ඉතින් දැන් ගත්ත අරමුණ එහෙම අරමුණක් නෙවෙයි නිසා ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් නිසා කිසි පසුතැවීමක් අපිට ඇතිෙන්නේ නෑ මෙතනදී. ඇත්තටම පසුතැවෙන්නේ හුඟක් වෙලාවට අපේ හිත ඔය කාරණා නිසා හිත දුවනවා. ඒ කියන්නේ පසුතැවීම ඇති වෙන්නේ මොකක් නිසාද? උද්දච්චය නිසා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ නිසා තමයි පසුතැවෙන්නේ. සමහර වෙලාවට නිින්ද යනවා කියලා මට භාවනා කරනවා නිින්ද යනවා කියලා පසුතැවෙනවා. ඉතින් හරියට අරමුණ තුල වෙනකොට ඒක නැති වෙනවා. විචිකිච්ඡාව කියලා එකක් තියෙනවා සාමාන්‍ය බුද්ධ ආදී යටතන් පිළිබඳ සැකය. නමුත් මේ වගේ අරමුණක් තුල ඉන්නකොට මේ සමතේ වඩනකොට බුදු පියාණන් වහන්සේ ගැන ඒ බමුණු ඉන්න කාලයේදී බුදු පියාණන් වහන්සේ නමක් ඇත්තෙත් නෑනේ. එතකොට මේ සමද සමාධිය කියන එක ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේලා නැති කාලෙත් මේවා කරා. මේ බමුණ උද්දකරාම් පුස්ස ආලාර කාලා මේ මේ අය මේවා කරලා ඊට කලින් කරන හැබැයි බුදු පියාණන් වහන්සේ මේක නිවනට ගලපලා වෙනම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සමතේ කියන කොටස ඉස්සෙල්ලා අපි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට තමයි මේ යන්නේ. හැබැයි ඇති වෙන්නේ සමතය. හිත සමතේටපත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙතනදී විචිකිච්ඡාව කියලා කියන්නේ හිත තැම්පත් වුණාද නැද්ද කියන සැකය තමයි මෙතන උගස් කරාට අපිට එන්නේ. Tamanට තේරෙනවා දැන් මගේ හිත කොහෙවත් දුවන්නේ නැති බව. එතෙන් තමයි විචිකිච්ඡාව නැතිලා යන්නේ. දැන් දන්නේම නැතුව හුස්ම අරමුණ තුල තියෙ පවත්වපුවාම එහෙම නැත්නම් ඉතින් අට්ටික සංඥා වෙන්න පුළුවන්, කසිනයක් වෙන්න පුළුවන් ඕනම අරමුණක් තුල මේ විදිහට සිහිය පවත්වනකොට ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් තුල අපේ හිත මොකද වෙන්නේ? නීවරණ වලින් අයින් වෙනවා. එහෙම අරමුණ තුළ සිහිය පවත්නකොට කාමච්ඡන්දේ ඇලෙන අරමුණක් නෙවෙයි, ගැටෙන අරමුණක් නෙවෙයි අපි සිහිය පවත්ලා තියෙන්නේ. ඒ නිසා අපේ හිත ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ඛා තත්ත්වයකට තමයි ආරයන්නේ. එතකොට අපේ අරමුණ තමයි මෙතන විතක්කේ කියලා කියන්නේ. ඒතර ਵਿਚාරය කියන්නේ ඒක නිරුත් නැවත නැවත නැවත නැවත සිහි කරනවා කියන එකයි. දැන් හුස්ම රැල්ල ගත්තොත් දිගද කෙටිද කියලා ඒක බලනවා කියන එක තමයි ਵਿਚාරය. එතකොට ප්‍රීතියක් දැනෙනවා කාමයෙන් අයින් වීම නිසා. ඒකට කියනවා නිරාමිෂ ප්‍රීතියක් කියලා. අර ටික යටපත් වෙනකොට මේ ටික දැනෙනවා. මොනවාද යටපත් වෙන්නේ? නීවරණ. දැනෙන්නේ මොකක්ද? දැනෙන්නේ මෙන්න මේ ධානාංග. ධානාංග. දැන් ධානාංග ගත්තාම විතක්ක, විචාර, ප්‍රීති ඊළඟට දැනෙන සුඛය. මේ කායිකව දැනෙනවා ඒක සැහැල්ලු භාවයක්. ඒ වගේම ප්‍රීතියක් දැනෙනවා, ප්‍රීතිය දැනෙනවා, හිතට දැනෙන මුළු කය පුරාවට මේක දැනෙන්න පටන් ගන්න. ඒ තුල හිත එකඟ වෙන්න පටන් මේ අංග පහ එක මොහොතකට හරි හරියට මේ විදිහට සිහිය පවත්වාගෙන යන කෙනෙකුට වැඩෙන්න පටන් ගන්නවා. එක මොහොතකට එක චිත්තක්ෂණයක එක මොහොතක් අසුරක් ගන්න තැනක් වෙන්න පුළුවන්. ඔය හුස්ම රැල්ලක් මත හරි මොකක් හරි මත එහෙම සිහිය පවත්නකොට එහෙම අපේ හිත ඒ වගේ එක චිත්තක්ෂණයකට හරි මෙහෙම හිත තැම්පත් වෙනවා. හැබැයි ඒක පවත්වන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ හිත නැවත ශබ්දයක් හරි මොකක් හරි ඇහිලා ඒකට හිත යොමු කරපු ගමන්ම අපේ හිත ඇතෙන්න ගිහිල්ලා අයත් හොයනවා අර පරණ කාමච්ඡන්දය ව්‍යාපාදය හොයන්න පටන් ගන්නවා. එහෙම දුවන හින්දා අයපාරක් අපි දැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මේ ඉන්න තැන ඉන්න තැන ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ මම ඉන්නේ දැන් මෙන්න මේ වගේ නීවරණ යටපත් වෙච්චි තැනක. ඉතින් ඔතෙන්ද කියනවා බුදු පියාණන් වහන්සේ ඔය තැනට ගියාම නීවරණ යටපත් වෙලා හිත එකඟ වෙලා ඒ වගේම ධානාංග පහම මතුවනා නම් ඒකට කියනවා පළවෙනි ධානය කියලා. ඉතින් මේ පළවෙනි ධානය කියන්නේ උඩින් යන්න පුළුවන් කියන එකක් නෙවෙයි. ඉස්ලාම ආධුනිකයාට මේ වගේ හිත එකඟ වෙන එක්තරා මට්ටමක ඒක සමාධි මට්ටමක්. ඇත්තට. ඉතින් මේක මේ ධානය දිනු කරන්න පුළුවන් මුඩින් යන්න උනත් ධානය දිනු කරන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම මුඩින් යන්න බෑ කිසි කෙනෙකුට. ඉතින් ඉස්සල්ලාම කරන් තියෙන මේ වගේ පුහුණු වෙලා කාලයක් මේව ප්‍රගුණ කරන්න ඕනේ. ඒක තමයි භාවිතා බහුලී කතා කියන්නේ. මේ සමාධිය භාවනා කරනවා කියලා කියන්නේ. එතකොට අර ගත්ත අරමුණ සමාධි නිමෙත්ත නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන එක තමයි භාවනා කරනවා කියන්නේ. එහෙම කරනකොට අපේ හිත හැම මොහොතකම මොකද වෙන්නේ? කාමච්ඡන්දයෙන් අයින් වෙලා, ව්‍යාපාදයෙන් අයින් වෙලා අපේ හිත නිවෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒකයි හිත නිවෙනවා කියලා කියන්නේ. මේක දැනෙන සුවේ මුළු කය පුරාට හිත පුරාට දැනෙන්න පටන් ගන්නවා. කොච්චර කෑවත් කොච්චර සින්දු ඇස්සෙව්වත් කොච්චර විදියට හැපිනෙව්වත් මේක ලැබෙන්නේ නැත. මේ කියන සුඛය මේ කියන ප්‍රීතිය කාමයන්ගෙන් අයින් වීම නිසා ලැබෙන එකක් මිසක් කාමයන්ගෙන් ඉඳීම නිසා ලැබෙන එකක් නොවනව Taman තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක පච්චත්තම් වේරිතබ්බෝ තමා තුළින්ම මේක අවබෝධ කරගන්න. එතකොට මේ තමා තුළින් අවබෝධ කරගත්ත කෙනා දැන් ඔන්න එයා ඒ තැන පවත්වාගෙන මේ විදිහට දිනු කරනවා නම් එයාට පුළුවන් වෙනවා පළවෙනි ධානය සමාපත්තියට යන්න. ඒතර ධානය වෙනයි පින්නතුනේ ධාන සමාපත්තිය වෙනයි. ධානය කියලා කියන්නේ එක චිත්තක්ෂණයකට හරි අපි අර හිතේ ටිකඟ වෙනවා. ඒක දිගට පවත්වාගෙන යනවා කියන එක තමයි කියන්නේ ධාන සමාපත්තිය. ඒ ආධුනිකයා හැම වෙලේම මේක මොකද වෙන්නේ එයාගේ අර කාමච්ඡන්ද ව්‍යාපාතේ ඉඳ අර කඩාගෙන නැතිනම් ඉතින් ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න හිත හිත යනවා එහෙනම් දැන් ඔයත්තන්ට පොඩි ලස්සන පැහැදිලි වීමක් මෙතනදී සිද්ධ වෙනවා ඒක තමයි දැන් අපි ඒ වගේ අරමුණකට ගියපුවාම ඔය සූත්‍ර දේශනාවක් තියෙනවා ඒ සූත්‍ර දේශනාව තමයි පින්නතුනි අපිට පැහැදිලිව පේනවා මේ සූත්‍ර දේශනාවේ ඒ භික්ෂුන් වහන්සේ නමක් මජ්ක්‍ධිම නිකායේ තියෙන චූලසඤ්ඤත සූත්‍රයේ වික්ෂුන් වහන්සේ නමක් පින්න පාටි වඩිනවා. පින්න පාටි වඩිනකොට ඉතින් වික්ෂුන් වහන්සේට මුණ ගැහෙනවා කාන්තාව පුරුෂයෝ ඒ වගේ කට්ටියක් පේනවා. ඒ වගේම හරක් බල්ල කුකුල මිල මුදල් සත්තු ඒ වගේ ඒවා පේනවා යාන වාහන පේනවා. ඉතින් මේ කාමයේ සංඥා ඕන තරම් පේනවා. ඉෂ්ඨකාන්ත මනාප. ඒ භික්ෂුන් වහන්සේ ඒ ටික ඔක්කොම අරන් පින්නපාතේ තරම් අහපව අරන්නේට වඩිනවා නම් ඒ භික්ෂුන් වහන්සේ එතන දැවෙනවා කියන මොන අනිසාද? ආන් අර තියෙන ග්‍රාම සංඥා නිසා. භික්ෂුන් වහන්සේ අතහැරියා නම් එයා ඒ සංඥා නිසා දැන් දැවෙන්නේ නැහැ, දරතයක් නැහැ. හැබැයි යාට දරතියක් තියෙනවා මොකද එතන ඉන්න භික්ෂුන් වහන්සේලා නිසා ආරම්භය නිසා කැලේ නිසා එතන ප්‍රශ්න තියෙනවා මිසක් අර ගාම සංඥාය ප්‍රශ්නයක් නෑ හැබැයි මේ විදිහට වාඩි වෙලා ශුන්‍යාගාරයට ගිහිල්ලා නැත්නම් වාඩි වෙලා පල්ලිවංකයක ඉන්නකොට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කකුල් දෙදෙනවා, කොන්ද දෙදෙනවා, බෙල් දෙදෙනවා. එකට හිත එකඟව තැන් තියාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නිසා භික්ෂුන් වහන්සේලා ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙත් නැති වෙනවා කොහොමද හුස්ම රැල්ල මත සිහිය පවත්නකොට මේ ප්‍රශ්නෙත් නැති වෙලා ඒ දෙවිල්ලත් නැති වෙලා දැන් ඔන්න කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් අයින් වෙලා මේ වගේ හිත තැම්පත් වෙලා පළවෙනි ධානය මට්ටමටපත් වෙනකොට අන්න අපිට දැන් පළවෙනි ධානය ගැන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ලෝකේ සියලු ප්‍රශ්න නැතිලා තියෙනවා ඔය වගේ දි පළවෙනි ධානයේ හෝ එතනින් එහාට උපයාගෙන වාසය කරනවා නම් විතරයි අපේ ඇත්තටම අපිට පුළුවන් වෙන්නේ අර කයෙන් සිදුවෙන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න. වචනෙන් සිදුවෙන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න. අනිත් එක තමයි හිතෙන් සිදුවෙන වැරදි වලින් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කාමෝ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ සරලවම කියනවා නම් පළවෙනි ධානය හෝ එතනින් එහාට ධාන හා මාර්ගඵල සමාපත්තිය වගේ දේවල් උපයාගෙන වාසය කරන කෙනෙකුට විතරයි. අනිත් කෙනෙක් හැම කෙනෙක්ම හරියට කර්මස්ථානයක් තුළ එහෙම නැත්නම් මේ භාවනාවක් තුළ යෙදෙන්නේ නැත්නම් ඒ අයට මොකද වෙන්නේ? ඒ අය හැම මොහොතකම ඉන්නේ එක්ක දැවීමක, දැවීමක කාමව තියෙන තැන ප්‍රශ්න ගොඩයි. හැම දෙයක්ම මගේ කරගත්ත තැන මෙහෙම තැන අපිට ප්‍රශ්න තියෙන්නේ. නේද යුද්ධ කරනවා රණ්ඩු ගන්නවා කරගන්නවා දණු මුගුරු ගන්නවා මේ මගේ කරගත්ත තැනක මේ වගේ අතහැරපු තැනක කිසි ප්‍රශ්නයක් නැහැ මේ වගේ තැනකට ගිහිල්ලා ඒ තියෙන අත්දැකීම් යම් කිසි කෙනෙක් ලබා ගත්තම ඒ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා කියන ඔබට සත්‍විරාජ සම්පත්තිය දෙන්නම් ඔය සමාධියෙන් බයින් ලෝකෙන් අයින් වෙන්න කියනවා ඒක කැමති වෙන්නේ නැහැ මොකද ඒ තරම් මේ හිතේ තියෙන සමාධිය නැත්තම් මේ හිතේ තියෙන එකඟතාවය තාමත්ම වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේක කල්පනා කල්පනා කරාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ හිත කොච්චර නිවීමක තියනවාද කියලා හිතේ තියෙන කෙලෙස් අධිජ්ජාව ලෝමනස්සත් දැන් යන එක කියන්නේ කායේ කායානුපස්සේ විහෙරති ආසාපි සංපජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං එහෙනම් අවිජ්ජා දෝමනස්ස දෙක නැති කරගෙන මේ විදිහේ ජීවිතයක් පවත්වන්න මේ විදිහේ කෙලෙස් තවන ජීවිතයක් ගත කරන්න මේ වගේ සමාධි නිමිත්තක් කරන් සතර ප්‍රතිපත්තාණය තුල ගමන් කරන්න අපිට පුළුවන්. ඒක පළවෙනි ධානයට ආපු කෙනෙක් ඔය විදිහට නිවිලා ඉන්නේ පළවෙනි ධ්‍යානට ආපු කෙනෙක් ඒ විදිහට නිවීමක් තියෙනවා. හැබැයි සම්පූර්ණ නිවිලාද තව නැහැ. ධ්‍යාන නිවිලා නැහැ. ඒ විදිහට නිවිලා තියෙනවා. ඉතින් මේ විදිහට කරපු කෙනාට එයාට අර විතක්ක ਵਿਚාර කියන එකක් දැන් හරි අමාරුයි පවත්තන්න. හිතන්නත් එකයි දිගයිද කෙටේද සංසිඳිලාද හුස්ම රැල්ල කොහොමද කියලා පළවෙනි ධානය ඔය හිතන්න තියෙනවානේ. එයාට ඒකත් කරදරයි. මොකද එයාට ඒක හිතෙනවා. ඒ කියන්නේ හිතේටම දැනෙනවා මේකත් මහා කරදරයක් මේකත් දුකක්. එයා මොකද කරන්නේ? ඒකත් අතහරිනවා. අතහැරෙන අවබෝධය වෙනකොට. අන්න එයාට දැන් ඉතුරු වෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඉතුරු අංග ටික. දැන් ධානාංග පහක් තිබුණා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එතකොට එතනක් දෙකක් අතහැරෙනවා විතක්ක ਵਿਚාර දැන් තියෙන්නේ මොනවාද ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයි දැන් මොකද්ද ප්‍රීතිය කියලා කියන්නේ අන්න අර හිතට දැනෙනා වූ සනසිලි ස්වභාවය ඉතින් ඒක කාමයන්ගෙන් ඇතිවෙච්ච එකක් නෙවෙයි කාමයන්ගෙන් අයින් වීම නිසා ඉතින් මේ ප්‍රීතිය තමන්ගේ කය පුරාම ගලන්න පටන් ගන්නවා උදාහරණ පෙන්වනවා ධර්මයේ හරියට ඒ උදාහරණයෙන් කියන්නේ බාගතුන් වහන්සේ අපේ කය පුරාම ප්‍රීතිය ප්‍රීතිය ගලනවා කියලා කියන්නේ හරියට නෙළුම් දණ්ඩක් වතුර තියෙනකොට අර වතුර හාත්පසින්ම අර නෙළුම් දණ්ඩේ ගෑවිලා තියෙනවා වගේ මේ කය පුරාම මේ ප්‍රීතිය ගලනවා. හැබැයි එක දවසින් මේවා දැනෙන්නේ නැහැ. භාවනා කරන කෙනෙකුට කාලයක් ගියාම තමයි තේරෙන්න පටන් ගන්නේ. ඉතින් මේ විදියට ප්‍රීතිය දැනෙනකොට එයාට කල්පනා වෙනවා දැන් තමන් ඉන්නේ පළවෙනි ධානයේ නෙවෙයි තමන් ඉන්නේ දැන් දෙවෙනි ධානයේ කියන බව තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට තුන්වෙනි ධානය කියන තැනට යනකොට හිතට එන්නේ තමන්ට කයට දැනෙන එක සුඛයක්. හරි සහැල්ලු භාවයක් අතපයත් නෑ වගේ මේ කය නෑ වගේ ඒ වගේ ස්වභාවයකට තමයි කියන්නේ මේ සුඛයක් කියලා. ඒ සුඛය තුල තමයි එකඟ වෙන්නේ. ඉතින් එතකොට දැන් තියෙන සුඛයක්. ඒ සුඛය අල්ලගෙන ඉතින් දැන් එයා කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී තමන් ඉන්නේ ඒ විදිහේ තුන්වෙනි ධානයක බව. මොකද එහෙම නැත්නම් නැවත වතාවක් ඒ කුජලයන් හිත අර වගේ කාමයක් ආවොත් මොකක් හරි එකක් ආවොත් සද්දයක් ආවොත් එයා ආයෙත් පයින්නවා ඒකට. ඉතින් අර වගේ තැනක මෙහෙම ඉන්නවා කියන එක දිගට පාත් කරනකොට කොහොම හරි අපිට එතන ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද අපේ හිත හැම වෙලේම උතින් පුරුදු කරලා තියෙන මුළු සසරෙම අර කාම අරමුණු සඳහා නිසා ප්‍රශ්න තියෙන්නේ ඒකයි ඉන්න බැරි. ඊළඟට අපි ඒ විදිහට ඉන්නකොට දැන් සුඛයස් තුළ ඉන්නවා ඉස්සල්ලා තිබුණු කයේ තිබුණු ඒ දරතයන් කය රිදෙනේවා කොන්ද රිදෙනේවා බෙන් රිදෙනේවා ඕවා ගැන දැන් කාණක් මොකක්වත් නෑ දැන් සුඛයක් තියෙනවා. ඒ සහැල්ලුව තුළ ඉතින් මෙයාට ඉන්නකොට කල්පනා වෙනවා මෙන්න මේ සුඛයේ ගොවිලේ හරි කඩාගෙන බිමට වැටෙන බව යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ සිතිය ප්‍රේමේකාරී කඩාගෙන වැටෙනවා නම් පින්නතුනේ එහෙනම් මෙයා කල්පනා කරන්න ඕනේ ලායට මේ සුඛයයි දුකේ දුක්ඛයක් බවට පත් වෙනවා. එහෙනම් එතනින් එයා කල්පනා කරනවා මට මේ සුඛත් එපා අර කියන දුකත් එපා කියලා. එහෙනම් සුඛස්සිත පහන දුක්ඛස්සිත පහන එහෙනම් එයා උපය ගන්නවා චතුත්ථ ධානයේ කියන එක. ඒක තමයි උපේක්ඛාව කියලා කියන්නේ. දැන් එයා මේ රූපයේ පිළිබඳ උපේක්ඛාවක් අල්ලාගෙන තමයි එයා ඉන්නේ. ඉතින් ඔය හිතකට තමයි පින්නතුනේ ඇත්ත තේරෙන්නේ. මොකද අපි ඇලෙන ගැටෙන හිත බොහෝ අඩු වෙලා සිවුම් වෙලා හැබැයි නැතුව නෙවෙයි. ඇලෙන ගැටෙන හිතේ ගා කඩි වෙලා සිවුම් වෙලා තියනවාට සම්පූර්ණයෙන්ම ඇලෙන ගැටෙන හිත නැති වෙලා නැහැ මෝහය තියෙනවා තමයි. තණ්හාව අඩු වෙලා තිබුණාට තා මෝහය තියෙනවා. දැන් අපි වතුර ඉහගෙන ඉහගෙන ඉහගෙන ලිඳක ඉහගෙන ඉහගෙන වතුර උන ලිඳක ඉහගෙන ඉහගෙන ගියපුවාම වතුර අන්තිමට කන් ඇන්දට ගන්න හරි ටිකක් හරි තේන කවදා හරි ඒක අර පුච්චලා ඉවර කරා වගේ නේද හරියට වලඳක් පිච්චුවා වගේ වතුර ඉවර කරන්න බෑ එනවා ඉතින් ওই සමතේ ස්වභාවය එහෙමයි ඒ කියන්නේ කරනකොට හොඳයි කරපු නැති ගමන් අයෙත් මොකද වෙන්නේ අයෙත් අහතෝ වල වතුර පිරෙනවා වගේ ඉතින් ওই ගාක් අයට අනේ මම නම් ඉස්සර හොඳට භාවනා කරගෙන හිටිය. අනේ මට දැන් මේ දවස්වල හරියම හිතට කරදර හරි ප්‍රශ්න දැන් අයෙත් මගේ භාවනාව කැඩිලා කියලා කියන්නේ මොකද්ද? ඒ වෙලා තියෙන්නේ නැවතත් අර ඇතුලේ වතුර ටික පිරලා තියෙන්නේ. පිරලා තියෙන්නේ. ඉතින් එතකොට මේක ඇත්තටම මේ වෙන්නේ දැන් දන් දෙන වගේ අවස්ථාවකත් හිත පැහැදිනානේ හිත පිරිසිදු වෙනානේ. එතකොට අපේ තණ්හාව එතන අර දඬගෙන වගේ තදංග වශයෙන් දාන දීලා ඉවරචි ගමන් අයෙ ඒක ඉවරයි. ඒ මොහොතේ හොඳටම තියෙනවා හිත ඊට පස්සේ ඉවරයි. ධානයක් වගේ එකක් ඊට වඩා හොඳට ප්‍රවත්වන්න පුළුවන් ධානවල ඉන්නකොට හරි හොඳයි ඒකට නිෂ්කම්මන වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් අන්න එතනදී එයාගේ හිත උගාතරට වඩා හුඟක් හොඳට තියා ඉන්න පුළුවන්. ඉතින් එක දවසක සමාධියක් හොඳට දියුණු කරගත්තොත් ඉතින් මේ දවසේ උදේ පැයක් හරි මේ විදිහට සමාධියක් ඇති කරගත්තොත් මුළු දවස පුරාවට වගේ හැබැයි ඊළඟ දවසේ නෑ. ඉවරයි. ඊළඟ දවසේ කරේ නැත්නම් අර තියෙන හිත නැති වෙනවා. ඊළඟට මේ හිත ඉතින් එහෙනම් දැන් පැහැදිලි වෙනවා හැබැයි සමාධියත් එතකොට සංකත ධර්මයක් නේ. සමාධිය කියන එකක් මොකද්ද? සංකතය. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ කියන්නේ සමාධියටවත් අපි ඇලෙන්න ඕනේ නැති බව මෙතන පේනවා. දැන් මේ කියලා සමාධියක් ඇයි අපි අල්ලන්න ඕනේ නැති කියලා ඉන්නේ කතා කරන්නේ ඊට පස්සේ. ඉස්සර සමාධිය ඇති කරගන්න ඕනේ ඊට පස්සේ සමාධිය ඇති කරගෙන සමාධියේ ඉන්නකොට ඒකට ඇලෙන්න අවශ්‍යතාවයකුත් නැති බව තමන්න තේරෙනවා නැත්නම් හුඟක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි බුදුපියාණන් වහන්සේ දැන් මේ විදිහට සමතයට අරන් ගිහිල්ලා අපි සමතය තුල අල්ලලා බැඳලා තිබුණේ සමතෙන් එහාට අපි අරන් ගිහිල්ලා ලෝකේ යථාර්ථයේ දර්ශනාවට අපේ හිත යොමු කරවලා තියෙනවා හැබැයි ආලාරකාලා මුද්දකරාම් පුත්තලා ඒක තුල මෙල්බාගෙන ඒක සුඛයි කියලා අල්ලගෙන හිටපු නිසා ඒගොල්ලන්ට ඒක දුක්ඛයක් කියන එක තේරුනේ නැහැ බුදුපියාණන් වහන්සේ දේශනා කරා මේ හැමතැනම තියෙන්නේ දුක්ඛයම තමයි කියලා ඉතින් මේ මොන ධානයට ගියත් දුකයි කියන එක තේරෙන නිසා තමයි අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රශ්නෙන් ගොඩ යන්න බෞද්ධ වශයෙන් මේ සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න යන පුද්ගල වශයෙන් එතනින් ගැලවීම අපි ඇති කරගන්න. ඒකයි. දැන් ඒකට පැහැදිලිව පේනවා මේ චතුත්ථ ධානයට ගිහිල්ලා ඒ පුජ්‍යලයට පුළුවන්කමක් ලැබෙනවා ඒ චතුත්ථ ධානයෙන් පස්සේ ඒ හිත ඇත්ත දකින්න. ඉතින් ඊට පස්සේ තමයි ආයේ නාම රූප ධර්මතායන් කයසා සිතේ ස්වභාවයන් පිළිබඳ ඇත්ත දැකලා විදර්ශනා නුවණින් ධර්මයේ කල්පනා කරලා කය කියන රූපය මොකක්ද කියන එක තේරුම් ගන්නවා. හිත කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්නවා. ඉතින් මේ හිතස් කයේ සතෙක් පුජ්‍යලයක් මම නැති බව යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තට පස්සේ හේතුස්ත්‍යයෙන් සකස් වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බවට කල්පනා කරගෙන එයා මේ තියෙන බැඳීමෙන් නිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ පුජ්‍යලයට කියනවා පඤ්ඤා විමුක්ත පුජ්‍යලය කියලා. පඤ්ඤා විමුක්ත ඇයි පඤ්ඤාය මුක්ත කියලා කියන්නේ චතුත් අධ්‍යානය දක්වා දිනු කරගෙන ඒ ඇති කරගත ශක්තියෙන් තමයි අනිත් විදිහට අපේ විදර්ශනා වඩන්න පටන් ගත්තේ. ඒතකොට සමතයකුත් තියෙන අතන විදර්ශනාවකුත් තියෙනවා. තව සංඥාවක් ඉන්නවා රූපාවචර ධානය හතර විතරක් නෙවෙයි දැන් ඔය කියපු පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය චතුර්ථ ධානය මේවට කියන මොන ධානයද රූපාවචර ධානය ඒ රූපාවචර ධානය විතරක් නෙවෙයි අරූපාවචර ධානය ඇති කරගන්න පුජ්‍යලොත් ඉන්නවා එතකොට ඒ අරූපාවචර ධානය ඇති කරගෙන අරූපාවචර ධානය දිනු කරගෙන රූපාවචරත් එක්කම මේ දෙකම දිනු කරගෙන නිවන පුජ්‍යල කණ්ඩායමක් ඉන්නවා. එයාට කියනවා ඒ කියන්නේ නිවන් දකින පුජ්‍යල කණ්ඩායම රහතන් වහන්සේලා කණ්ඩායමක්. එයාට කියනවා උබතෝ භාග විමුක්ත. මේ අට සමාපද දිනු කරගත්ත අයට තමයි ඔය ප්‍රාතිහාරයන් වගේ දේවල් පාන්න පුළුවන් කියලා දේශනාවල සඳහන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ අට සමාපatti වල දැන් රූපාවචර ධානයක ඉන්නකොට රූපාවචර ධානයක ඉන්නකොට අපි රූපේ හතරෙන් ධානයට ගියත් රූපේ පිළිබඳ උපේක්ඛාවක් තමයි ඇති කරගෙන තියෙන්නේ. දැන් අපේ මේ කය කියන කය කියන්නේ රූපයක්නේ. මේ කය කියන රූපය ගැනත් අපි උපේක්ඛාවක් තමයි එතන ඇති කරගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ උපේක්ඛාව සංකතයි මේ උපේක්ඛාවත් මෙහෙම රූපයේ පිළිබඳ තියෙන උපේක්ඛාව ඒකත් අපි යම් කිසි විදියකින් අතහැරියොත් රූපය සම්පූර්ණයෙන් පින්නතුන අතහැරෙනවා. ඒතර රූපය සම්පූර්ණයෙන් අතහැරුණාම ඉතුරු වෙන්නේ මොකද්ද? හිස් ස්වභාවය. ඒ රූපය බැහැගෙන ඉන්නේ මොකක් තුළද? ආකාශය තුළ. දැන් මේ ගොඩ නැගිල්ලක් මෙතන තියෙනවා. ඔය ඇත්තන්ගේ ගෙවදර කියන්නේ ගොඩ නැගිල්ල. ඔය ගොඩ නැගිල්ල ඔතන හැදුවේ නැත්නම් හුලඟත් හුලඟක් නැත්නම් වාතයක් නැත්නම් ඔතන හිස් නේද? එහෙනම් එතන හිස් කියලා කියන්නේ රූපය අපි අතහැරියා නම් එතන ඇති වෙන්නේ මොකද්ද? හිස් ස්වභාවය. එහෙනම් අන්නේ හිස් ස්වභාවයට කියන මොන ධාතුවද? ආකාශ ධාතුව. එහෙනම් යම් කෙනෙක් අර හිස් ස්වභාවය තුළට හිත එල්බනකොට අර රූපාවචර ධානය වලින් එයා බහිනව පහටද අරූපාවචර ධානය. ඒකට කියනවා ආකාසං ඥායතනෙ කියලා. ආකාසං ඥායතනෙ. එතකොට ඉස්සෙල්ලා මෙයා දැනුවත් වෙලා හිටියා රූපය දැන් මෙයා දැනුවත් වෙලා තියෙන විඤ්ඤාණ මේ මේ ආකාශය. එතකොට මේ දැනුවත්ුනේ මොකෙන්ද කියලා කල්පනා වෙනකොට කෙනෙකුට ඒ ආකාශය අනන්ත වූ ආකාශයත් මෙයා දැනුවත් වෙලා තියෙන්නේ මොකෙන්ද විඤ්ඤාණය. විඤ්ඤාණයේ තියෙන ශක්තියෙන් වෙන්නේ දැනුවත් වෙනවා. රූපය දැනුවත් වෙනවා ඉස්සලා රූපය දැනුවත් වුණා දැන් දැනුවත් වෙනා මොකද්ද ආකාශය. ඒතර ආකාශය දැනුවත් වුණා කියන තැන අපිට කල්පනා වෙනකොටම මේ දැනුවත් වීම කියන ශක්තිය තුල හිත එක වෙනවා. ඒ දැනුවත් වීම කියන ශක්තිය තුල හිත එක වෙනවා. අන්නේ දැනුවත් වීමේ ශක්තියට අපි කියනවා විඥානය කියලා. එහෙනම් දැන් ඉන්නේ දැනුවත් වීම කියන ශක්තිය තුල හිත එකඟ වෙලා. ඒකට කියනවා විඤ්ඤාණ යතනේ. එතකොට ආකාසඤ්ඤායතනේ විඥානංචා යතනේ. දැන් මොන දැන් අරූපාවචර ධානය දෙකක් ගැන කතා කරනවා. ඒතර විඥාණයෙන් අපි දැනගත්තේ මොනවාද? විඥාණයෙන් හැවලෙම දැනගන්නේ එක්ක ඒ කියන්නේ අතරම සංඥාවක් දැනගෙන ඉන්නේ. එක්ක සුඛ සංඥාවක්, එක්ක දුක් සංඥාවක්, එක්ක අදුක්කම සුඛ සංඥාවක්, මොකක් කරේ සංඥාවක් තමයි ඔයාලා ඉන්නේ. එහෙනම් මේ විදිහට සංඥාවක් අල්ලාගෙන ඉන්නකොට තමයි කල්පනා වෙනවා මේ සංඥාව කියන්නේ මොකක් වගේ දෙයක්ද? බුදුහාමුදුරෝ දේශනා කරනවා සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක්. සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක්. එහෙනම් මේ සංඥාව එහෙම තියනවා කියලා පෙවුනට එහෙම දෙයක් නෑ. දැන් අපි රූපේ බලන්නකො මේ ස්ත්‍රී පුරුෂය මේ පුතු දේශ මෙහෙම පේනවා. ඉතින් මේවා ඔක්කොම අපි ගලවලා කඩලා බලපුවාම එහෙම එකක් එතන නෑ. එහෙනම් සංඥාව කියන්නේ මිරිතුවක්. එහෙනම් මෙයාගේ හිත ඊට පස්සේ විඥාණය අල්ලා ඉන්න සංඥාවක්. එහෙනම් මෙතන සංඥාවක් කියලා එකක් නැත කියලා කල්පනා වෙනකොට නැත්ති කිංචි කියලා එයාගේ හිතපත් වෙනවා ඒ සංඥාවක් නැති තැනට. ඒකට කියනවා ආකින් සංඥායතනය කියලා. ඉතින් ආකින් සංඥායතනේ ඉන්නකොට පින්නතුනේ සිද්ධ වෙනවා ආකින් සංඥායතනේදී මොකක්වත් නැහැ කියලා තමයි ඉන්නේ. නැහැ කියලා ඉන්නකොට එයාට තව ගැඹුරට යනකොට කල්පනා එනවා සංඥාවක් නැහැ කියලා මම මෙතන හිතියට සංඥාවක් නැත කියලා සංඥාවක් තියෙනවා කියලා. එතකොට ඇත්තම කතාව එයාට හිතනවා මොකද්ද සංඥාවක් නැත කියලා සංඥාවක් තියෙනවා නම් එහෙනම් සංඥාවක් ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියලා නේව සංඥා නා සංඥායතනෙ කියන හිත යොමු වෙනවා ඒ තුල හිත තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේ හතරට කියනවා අරූපාවචර ධ්‍යානය. එතනදී එක සංඥාව එක්ක ආකාශ සංඥාව එක්ක විඥානංචායතන සංඥාව එක්ක මොකක්වත් නැහැ කියන සංඥාව එක්ක සංඥාවක් ඇත එහෙම නැත්නම් සංඥාවක් නැත කියන සංඥාව ওই ටික තමයි තියෙන්නේ එතකොට නේව සංඥා නා සංඥායතනෙට ගියවම සංඥා හරීම සියුම් වෙලා තියෙන ගොඩාක් සියුම් එතකොට අපි දෙවෙනි ධානයට එනකොට විතක් ਵਿਚාර අතහැරෙනවා මොකද අර ඉස්සලා රූපය ගැන හිතක් විචාර තිබ්බා ඒවත් ඇහැරුණා. ඊළඟ හතරවෙනි ධ්‍යානයට යනකොට ආස්වාද ප්‍රස්වාදයේ සංසිඳෙනවා. එතකොට කාය සංස්කාර සංසිඳෙනවා. වචී සංස්කාර සංසිඳෙනවා දෙවෙනි ධ්‍යානයේදී. හතරවෙනි ධ්‍යානයේදී සංසිඳෙනවා මොකද්ද? මේ අපි කතා කරන මේ ආස්වාද ප්‍රස්වාදයේ කාය සංස්කාර. දැන් ඉතිරි ලකින් තව එක සංස්කාර වර්ගයක්. ඒක තමයි චිත්ත සංස්කාර. එතකොට මේ චිත්ත සංස්කාර කියන ඒවා තියෙන වේදනයි සංඥා. සංඥා නෙ තියෙන්නේ. මේ සංඥාවක් දැන් එන්න එන්න මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සිම් වෙලා ගිහින් අන්තිමේට කොයි මොහොතක හරි හරියට මේ සංඥාව කියන එක නිට්ටයයි නෙවෙයි මේක අනිත්‍ය දෙයක් කියන කල්පනාවට සම්මාදිට්ඨිය ඇති කරගත්ත කයට එහෙම කල්පනා කරන්න පුළුවන්කමක් තේනවා මෙතෙන් ඉහා. එතකොට මොකද වෙන්නේ? හරියට අපි වාහනයක් ඈතින් ප්‍රපාතයකට ඈතින් බ්‍රේක් ගන්නවා නම් ඒ වාහනේ ඇදිලා ගිහිල්ලා අර ප්‍රපාතයට වැටෙනවා වගේ ඒ වේදනා සංඥාවක් නැති වෙනවා. අන්න එතනින් අර පල්ලයට යටිනවා වගේ එකක් වෙන එක තමයි කියන්නේ නිරෝධ සමාපත්තිය කියලා. එතන කිසිම සංඥාවක් නැහැ. වේදනා සංඥා ගැන මෙලෝදයක් දන්නේ නැහැ. හැබැයි ඒක පවත්තන්න ඉතින් මේ අනාගාමි අරහත් වගේ තත්ත්වයන් වලටපත් වෙනවා. මේක හොඳට පවත්තන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නොවන බව තේරුම් ගන්න. මේක සංකත ධර්මයක්. අසංකතයක් නෙවෙයි. ඉතින් ওই හත්වෙනි ධානයේ තමයි හරහා අනිත්‍ය කල්පනා කරනවා නම් අනිමිත්ත චේතෝ විමුක්තිය හරහා එයාට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතන දුක්ඛය කල්පනා කරනවා නම් යම්කිසි කෙනෙක් එයාට අත්විනීත චේතෝ විමුක්තිය හරහා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතනදී ඒ තියෙනා වූ සමාධියේ අනාත්මතාවය කල්පනා වෙලා අවබෝධ වෙලා යාට පුළුවන් ශුන්‍යතා චේතෝ මුක්තිය හරහා නිර්වාණය සාක්ෂාත් වෙනවා. මේ වගේ අෂ්ට සමාපatti දිනු කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න ක්‍රමයට කියනවා මොකක්ද? ඒකට කියනවා උගතෝ භාග විමුක්ත. පඤ්ඤා විමුක්ත සහ උගතෝ භාග විමුක්ත කියලා නිර්වාණය සාක්ෂාත් කරගෙන හිත නිවා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ හිත නිවා ගැනීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් කොහොම වුණත් ওই මූලික අවස්ථාවේදී ආස්වාසේ ප්‍රස්වාසේ අල්ලගෙන අර ධානයේ ධානය ඇති කරගත්තාම ඒ ඇති කරගන්න ධාන සමත සමාධිය කියලා පෙන්වනවා. නමුත් අපි විදර්ශනා කමතාන් නරන් ඒත් එතන පිටක් විචාර පවත්තන. මේ විදර්ශනා භාවනා කරනකොට පටික්කුල මනසිකාරයෙන් කේසාලෝ මානකා දන්තා කියන ඒවා පවත්නකොට එතනත් අපි මොකද්ද පවත්තන්නේ විතක්ක විචාර. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට කල්පනා කරගෙන ඒවා එහෙම පවත්නකොට එයාගේ හිත ධානය වලටපත් වුණාට මොන ධානයද ඉන්නේ කොහොමද පවත්න්නේ ධානය අල්ල ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් සමතේ වැඩුවාම ධානය අල්ලා ගන්නවා. විදර්ශනාවක් නොකර ධානය අල්ලාගන්නේ නැහැ. එතකොට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි විදර්ශනා විතරයි වඩන්නේ අපි නම් ධානය වඩන්නේ නැහැ කියලා. නමුත් ඒ විදර්ශනා වඩන කෙනස් දන්නේ නැතුණාට ධානය වඩනවා. දන්නේ නැතුණා එයාලා ධානය අල්ලන්නේ නැති එකයි වෙන්නේ. ඉතින් අනිත් කෙනා ධානය වඩනවා එයා ධානය ටිකක් වශීකරන ධානය ටිකක් හැඩගහගෙන සමතයත් එක්ක විදර්ශනා කරන කෙනාට ධානය වෙන වෙනම දැනෙන්න පටන් ගන්නවා. හැබැයි සමතේ විතරක් කෙනෙක් වඩලා හිත නිවා ගන්න ගියාට එයාගේ හිත නිකන් අර මොකද පල්ලහැට අර බෝලයක් වැඩ කරන වතුරේ ඉන්නවා වගේ ඒ මොහොතේ හොඳයි අතහැරපු ගමන් අය මත වෙනවා. ඒ කියන්නේ සමතේ විතරක් වඩලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. සමතේ පදනම් කරන්න ඕනේ මොකේදද? විදර්ශනාව සඳහා. එතකොට මෙහෙම කරගෙන යනකොට බලන්න පින්නතුනේ අපි කොහෙද යන්නේ කියලා. අපි කොහෙද යන්නේ මෙහෙම කරගෙන යනකොට මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත ආජීවමේ කියන ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට අපේ තියෙන අකුසල කාම විතක් ව්‍යාපාද විතක් හිංසා විතක් අයින් වෙනවා මේ වගේ දිගට සමාධිය වඩනකොට. එතකොට ඒ අයින් වෙනවා කියලා කියන්නේ තව තව සමාධිය ශක්තිමත් වෙනවා. සම්මා දිට්ඨියක් නැත්නම් අපි කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ සම්මා සංකප්පයකට යන්න. දැන් බලන්න සම්මුති වශයෙන් අපි සෑම සියලු දෙනාටම සම්මුති වශයෙන් මේ ජීවිතයේ තුල අයින් වෙනවා කියලා කියන්නේ දැන් අර අරඤ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශුන්‍යාගාරගත වෙලා මේ යම් කිසි අවස්ථාවකදී මෙතනින් අපිට අයින් වෙන්න උමනාවක් ඇති වෙනවා කියලා කියන්නේ පෙතෙන්වත් යම් කිසි සම්මාදිට්ඨියක් ඕනේ. මේ ලෝකයේ දුකයි කියන සම්මාදිට්ඨිය දැකපු කෙනෙක් තමයි අතහරින්න පටන් ගන්නේ. එතකොට මේ අතහැරීම යම් කිසි කෙනෙක් කරනවා කියලා කියන්නේ ඒක නෙක්කම්ම සංකප්පය. දැන් ආස්වාසයේ ප්‍රස්වාසය තුළ සිහිය පවත්නවා කියලා කියන්නේ අපි කාමච්ඡන්ද ව්‍යාපාද වලින් අයින් වෙනවා. එතනත් නෙක්කම්මේ තියෙන්නේ. එහෙම ගිහිල්ලා පළවෙනි ධානයට යම් කිසි කෙනෙක් ගියා කියලා කියන්නේ එතනක් හිත නිවිලා තියෙනවා. ඒ නිවිලා යනවා කියලා කියන්නේ නෙක්කම්ම සංකප්පේ. ඉතින් ඔය විදිහට අත්හැරලා අත්හැරලා අත්හැරලා අවසානයේට මේ මුළු හිතම අත්හැරලා දාපු දවසට හිත නිසා නේද දුක එන්නේ. එහෙනම් මේ හිත නිසා එන දුක නැති කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙනම් හිත නිවා ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ සමාධිය ඇති කරගන්න ඇති කරගන්න අපේ හිතේ නෙමෙනවා. හිතේ හැම වෙලේම එහෙට මෙහෙට දුවන ගති තියෙනකොට තමයි අපේ හිත පුදුම විදිහට දුක්ඛයටපත් වෙලා අපි මේ සංසාරේ ගමන් කරන්නේ. එහෙනම් පැහැදිලිව පේනවා මොකක්ද මේ සමාධිය? සමාධිය කියන්නේ හිත එකඟ කරගත්තා. කුමක් තුළද හිතක එකඟ කරගත්තේ ලෝකේ ඇලෙන්න නෙවෙයි ලෝකේ ගැටෙන්න නෙවෙයි මේ නිවන සඳහා හිත එක කරගත්තා සමාධි නිමිත්ත වශයෙන් වෙන අපි පවත්න්නේ මොකද්ද පවත්න්න ඕනේ මේ සතර සතිපට්ඨානෙමයි සතර සතිපට්ඨානෙ පවත්වන්න නම් අපි නිතරම මොකද කරන්න ඕනේ? අපි මේ සතර සම්‍යක් ප්‍රදාන වීරියම තමයි එතනින් වැඩෙන්නේ. මොකද්ද? පාපයන්ගෙන් අයින් වෙලා කුසලයන් දියුණු වෙන එක තමයි එතන වෙන්නේ. එහෙනම් මේක භාවනා කරනවා කියලා කියන්නේ මේ කටයුත්ත දිගින් දිගට සිද්ධ කරනකොට නිවෙනවාද නැද්ද කියන එක තමයි කල්පනා කරගන්න ඕනේ. එතකොට මෙහෙම නිවීමක් තමයි සිතේ නිවීමක් කියලා කියන්නේ. ඒ නිවීම සබහාටම නිවීමක් බාටපත් වෙනවා අපේ අරහත්ත්වයට පත් වෙන දවසට. එහෙනම් මේ සමාධිය පිළිබඳව කරපු දේශනාව මේ සෑම සුළු දෙනාගේම නිවීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. අරමුණු ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න අපේ මේ රැස් කරගත්තා වූ සීල කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සීල දෙවියන්ට අපනමින් මේ පරිලෝක ගියා වූ සීල ඥාතීන්ට මේ සීල කුසල ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අත්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමනම් සීලෝම දෙනාට අපි මේ විදිහට දෙවියන්ට සීල සත්‍යයන්ට මේ විදිහට අපි පුඤ්ඤානුමෝදනා කරමෙත්තාවතා චම්හේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා තිරුවන් සරණයි පින්වතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද නැල්සිරිපුර ධම්මකුසල ස්වාමින්වයන්න් වහන්සේ. අපේ ස්වාමින්වයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. සදහවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි ධර්මදේශනවලදී දායකත්වය ලබා ගැනීමට විමසන්න අපේ දුරකථන අංකයෙන් 02 0112697140 0112697140 බෞද්ධ ගණක අංශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඔබට පෙරවන් සරණයි අගෝස්තු මස 30 අඟහරුවාදා රාත්‍රී 8ට ප්‍රචාරය වෙන ධර්මානුශාසනාව බුදුහාඳුර පෙන්නනවා යම් කිසි දරුවෙක් තමන්ගේ අම්මගේ මරණ වෙනුවෙන් අඩුම කඳුළු ප්‍රමාණය කොච්චරද කියනවා නම් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි ප්‍රමාණයක් අම්මගේ